සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය වන්දනීය සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය අසුරු කොටගෙන මේ දිනවල සිදු කෙරෙන ඒ ධම්ම විවරණ සූත්‍ර ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා සූත්‍ර ධර්මයක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි අපි කවුරුත් මේ බලාපොරොත්තු වෙන්නේ. අදාපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ අඩංගු වන මහා සීහනාද වර්ගයේ ඇතුළත් මහා සේහනාද සූත්‍රය පිළිබඳවයි. පින්වත්නි මේ මහා සේහනාද සූත්‍රය ලෝම හංසන දේශනා විදිහටත් නම් කබල තියෙනවා. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කේසර හිමියෙකු වගේ උතුමන් වහන්සේ නමක් මේ සීහනාද සූත්‍රය කියවනකොට හදාරනකොට මෙනෙහි කරන විට භාගතුන් වහන්සේගේ තේජස පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ මේ වගේ උතුමන් වහන්සේ නමක් කියන හැඟීමත් එක්ක පුදුමාකාර විදිහේ අභිමානයක් අපේ හිතට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර විදිහේ හැඟීමක් බුදුරජාණන් වහන්සේ කළ කැපකිරීම බුදුරජාණන් වහන්සේ විඳපු දුක් පිළිබඳව මේ උතුම් වූ සූත්‍ර ධර්මය විමසනකොට අපිට පැහැදිලි වෙනවා. දරුවෙක් අම්මා අම්මක් ගැන තාත්තා ගැන ඉගෙන ගන්නවා නම් ඒ දරුවාට අම්මා ගැන තාත්තා ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. ඉගෙනගත් දරුවාට අම්මා කියන්නේ කවුද තාත්තා කියන්නේ කවුද කියලා වටහාගත් දරුවාට කවම කවදාකවත් තමන්ගේ දෙමව්පියන් කෙරෙහි අපහැදීමක්වත් කවම කවදාකවත් දෙමව්පියන්ගේ ಗುಣ අමතක වීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ අපට අම්ම කෙනෙක් වගේ අපේ තාත්තා කෙනෙක් වගේ ඊටත් එහා ගිය අපේ සංසාර ජීවිතය සූපත් කරන්න මේ ලෝකයේ බිහි වුණු උතුමන් වහන්සේ. උන්වහන්සේගේ ඒ ඥාන ගම්භීරත්වය උන්වහන්සේගේ විශාරදත්වය භාග්‍යතුන් වහන්සේගේ ඇති ඒ උතුම් වූ ඍජු ගුණය පිළිබඳව අපට මේ සේනාද සූත්‍රය විමසනකොට පැහැදිලි වෙනවා. අනිත් කාරණාව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොනතරම් දුක් විඳලා තියෙනවද බුදුරජාණන් වහන්සේ මොන මොනතරම් කාලයක් කැපකිරීම කළා තියෙනවද කියන හැඟීම අපිට ඇති වෙනවා ඒ කාරණාව සිහිපත් වෙනකොට පුදුමාකාර විදිහේ සංවේගයක් අපේ අම්මා අපේ තාත්තා අපි වෙනුවෙන් මෙච්චර දුක් විඳලා තියෙනවද කියලා අම්මගේ තාත්තගේ ඒ කැතපෙඩියෙන් ගැන චේතන දරුවන්ට දැනෙනවා ඒ වගේ සීහනාදු සූත්‍රයේ අන්තිම හරිය අපි විමසනකොට අපිට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ මෙච්චර කැපකිරීමක් කරාද කියලා ඒත් එක්ක පින්වත්නි අපිට පුදුමාකාර විදිහේ වීර්යයක් ඇති වෙනවා. අපට මේ ධර්මයේ දායාද කරන්න මේ ප්‍රතිපදාව අපට සොයා දෙන්න ඉස්මතු කරලා දෙන්න විඳ පුදු අපිට මේ ප්‍රතිපදාවේ සතුවත්ව ගමන් කරන්නට උන්වහන්සේ ඒ දේශනා කළ ඒ ප්‍රතිපදාව අවබෝධ කරගත් ප්‍රතිපදාව මොනතරම්නම් අපි ඉවසීමෙන් වීර්යෙන් අනුගමනය කළ යුතුද කියන හැඟීම ඇති වෙනවා. මෙච්චර කැපකිරීමක් කරලා මේ ප්‍රතිපදාව අපට හඳුන්වලා දුන්නේ ඒක ලේසි කෙනෙකුට ඒ වගේම එක ලේසියෙන් අවබෝධ වෙන දෙයක් නොවන බවත් අපට වැටහෙනවා. ඒ නිසා මේ මහා සිහනද සූත්‍රය අපි පින්වත්නි අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේටම පූජා කරන්නටම අපි කවුරුත් කෘතගුණ වේදීව ඉදිරිපත් වී යුතුයි කියන පණිවිඩය අපේ හිතට මේ මහා සීනද සූත්‍ර විමසනකොට හැඟෙනවා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර එක්තරා වහන් වන ලැබක වැඩ වාසය කරනකොට සුණක් තත්ත කියන මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා පස්සේ අයින් වෙලා බුදුරජාණන් වහන්සේගේ අගුණ කියනවා. තැන්තැන් වල ගිහින් කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තර වූ මනුෂ්‍ය ධර්මයක් නැහැ. සර්වඥතා ඥානය කියලා එහෙම දෙයක් නැහැ. විශේෂ වූ ඥානාදිගමයන් කියලා එහෙම දෙයක් නැහැ. උන්වහන්සේට තියෙන්නේ තමන්ගේම දක්ෂතාවයක් තරකයෙන් කාරණා කාරණා විසඳලා තමයි උන්වහන්සේගේ දර්ශනය උන්වහන්සේ අරගෙන යන්නේ. උන්වහන්සේ තරකයෙන් වටහාගත ධර්මයක් තමයි දේශනා කරන්නේ. යම්කිසි අර්ථයක් වෙනුවෙන් ධර්මයක් දේශනා කරනවද? ඒ ධර්මයේ අනුව ක්‍රියා කරන යම් කෙනෙක්ගේ දුක මැනවින් එහෙත් කෙලවර වෙන බව දුක නැති වෙන බව මේ තුනක්වත් වික්ෂුන් වහන්සේ තැන් තැන් වල කිය කියා යනවා මේ කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කනටත් වැටුණා. සරියුත් මහරහතන් වහන්සේ ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පිළිබඳව සුණක්කත් භික්ෂුව මෙන්න මේ විදිහේ වැඩි ප්‍රකාශයක් කර කර යනවා. භාග්‍යතුන් වහන්සේට මනුෂ්‍ය මනුෂ්‍යත්වයේ ඉක්ම වූ දිවසක් නැහැ උත්තර මනුෂ්‍ය ධර්මයක් නැහැ විශේෂ වූ ඥානයකින් යුක්ත වෙන්නේ නැහැ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ උන්වහන්සේ විසින්ම උන්වහන්සේට විශේෂ වූ ධර්ම දක්ෂතාවයකින් අරකානුකූලව කරුණු ඉදිරිපත් කරලා ධර්මයේ දේශනා කරනවා ඒ ධර්මයේ ඇසීම තුළින් දුක් කෙලවර කරන පිරිස් ඉන්නවා දුක් කෙලවර වෙනවා ඒ ධර්මයේ අසල යමෙක් අනුගමනය කරනවා නම් ඔබ වහන්සේම විශේෂ කෙනෙක් නෙවෙයි කියලා තැන් තැන් වල කිය කියා යනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත් දේශනා කරනවා සාරිපුත්ත සුණක්කප්ප කියන්නේ මෝග පුරුෂයෙක් මෝග කියලා කියන්නේ පින්වත්නි ගුණයෙන් නුවණින් සීලයෙන් මේ ආදී වශයෙන් පිළිහුණු කෙනෙක් මේ මෝග පුරුෂයා කොහොම කරන්නේ මාත් එක්ක තියෙන තරහකට මාත් එක්ක ඇති තරහක් නිසා හිම කරන්නේ හැබැයි සාරිපුත්ත ඔහු කියන කතාවක ඇත්තකුත් තියෙනවා. ඒ සුණක්කත්ත කියනවා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මයේ ඇසීම තුලින් එය අනුගමනය කරන අයට දුක දුරුත් වෙනවා කියලා. සාරිපුත් ඒක භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති ගුණයක්. සුණක්කත්ත ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. එය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුණයන් පිළිබඳව පෙන්වත්නි. එකින් එක එකින් එක එකින් එක මහා සිංහනාදයක් කරනවා. ඒ ගුණයන් ගැන අපිට ඉගෙන ගන්නකොට අපට දැනෙන හැඟීම අපේ භාගතුන් වහන්සේ මොන තරම්නම් වටින මොන තරම්නම් ගාම්භීර මොන තරම්නම් තේජසිකයෙන් යුක්ත මේ තුන් ලෝකයටම අග්‍ර ගුරු උතුමන් වහන්සේ නමක්ද කියන හැඟීම ඇති වෙනවා. අපිටත් අභිමානයක් ඇති වෙනවා. අනේ අපිත් එවැනි උතුමන් වහන්සේ නමකගේ පුත්‍රයන් වෙලානේ අපිත් ඉන්නේ. අපිත් එවැනි උත්මයන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ වෙලානේ ඉන්නේ කියන හැඟීම අපිට ඇති වෙනවා. මේ වාස්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ නවආරහාදී බුදු ගුණ පිළිබඳව යම් කෙනෙක් සැක කරනවනේ. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝකවිදු වනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා මේ ආදී වශයෙන් තියෙන නවරහාදී බුදුගුණ පිළිබඳව යම් කෙනෙක්ට සැකයක් ඇති වෙනවා නම් මේ වගේ බුදුගුණ බුදුරජාණන් වහන්සේට නැහැ අරහන් කියලා ගුණයක් බුදුරජාණන් වහන්සේට නැහැ සම්මා සම්බුද්ධ ගුණේ යුක්ත වෙන්නේ නැහැ මේ විදිහට උන්වහන්සේගේ ගුණයන් යම් කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ රිද්ධි විදි ඥානය පිළිබඳව යම් කෙනෙක් සැක කරනවා නම් මෙහෙම රිද්ධි විදි ඥානියක් නැහැ. එක්කෙනෙක් වෙලා දෙදෙනෙක් වෙන එක දෙදෙනෙක් වෙලා බොහෝ දෙනෙක් වෙනද වෙන එක ජලයෙහි පොළොවේහි ඇවිදිනවමින් ඇවිදීම අහසෙහි ඇවිදීම ඒ වගේම පොළවේ තිමිදීම බුදුරජාණන් වහන්සේට තියෙන ඒ විශේෂ වූ විද්දීන් මෙන්න මේ දේවල් යම් කෙනෙක් කියනවා නම් එහෙම දෙයක් මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට නැහැ. එහෙම විද්දිවිද ඥානයක් අවබෝධ කරගත්ත යමක් උන්වහන්සේ තුල පවතින්නේ නැහැ කියලා කියනවා නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඒ කියන පුද්ගලයා ඒ දෘෂ්ටිය ආත්මහැරියොත් මරණයට පත්වන මොහොත දක්වා ඒ දෘෂ්ටිය ආත්මහැරියොත් ඒ කියමන ඉල්ලාස් නොකරගත්තොත් ඒ කියමන නතර නොකළොත් ඒ පිළිගැනීමේම හිතියොත් ඒ කෙනා තනකින් යමක් තිබ්බා වගේ මරණයෙන් මත්තේ නිරේගින් උප්පත්ති ලැබනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්ත මම ඉදිරිද ඥානයන්ගෙන් යුක්ත නවරහාදී බුදුගුණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක් කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවකින්වත් සිංහනාද කරනවා. ඒ වගේම දිබ්බසෝත ඥානය දිබ්බසෝත ඥානය කියන්නේ මාසසට නොපැනෙන ලෝකේ අන්‍ය මල් අමනුෂ්‍යාදී සත්‍යයන් දැකීමේ හැකියාව. දිබ්බ ඒ සත්‍යයන්ගේ ශබ්ද ඇසීමේ හැකියාව මෙතන ඉඳන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳන් ගොදුන් සිය ගණන් දහස් ගණන් විතරක් නෙවෙයි කැමැති තාග්ගව ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය ඇසීමේ හැකියාවත් බුදුරජාණන් වහන්සේට තියෙනවා ඒක ඒකට කියනවා දිබ්බ සෝත ඥානය කියලා දිබ්බ චක්කු ඥානය කියන උන්වහන්සේ වැඩ ඉන්න තැනින් දැන් ලෝකෙම ඕනම සත්‍යයක් බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මසසට නොපෙනෙන සත්‍යයන් උන්වහන්සේට දැකීමේ හැකියාව තියෙනවා. ඔය පින්වතුන්ට මතක ඇති මහා සමය සූත්‍රය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වන්දනාමාන කරන්න දෙවරු දහස් ගණන් එනවා. එන එන දෙවරුන්ගේ ආලෝකය තේජස භාගතුන් වහන්සේ එතන වැඩ වාසය කරන මහා සංඝරත්නයට දේශනා කරනවා. දැන් මේ ප්‍රශ්නය ආවා ඔහුගේ ඉරිද්දිය මෙසේ ඉද්දිමන්තෝ ද්විතීමන්තෝ වන්නවන්තෝ යසස්විනි. ඉරිද්දියෙන් වර්ණයෙන් යසස්වියෙන් මේ වාගේ මේ මේ දෙවියා බ්‍රහ්මයා යුක්තයි කියලා දේශනා කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඕනම දෙයක් ඉන්න තැන ඉඳලා බලන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ ඕනම සත්‍යයක් මාසසට නොපෙනෙන ඕනම දෙයක් දැකීමේ හැකියාව තියෙනවා. ඒකට කියන දිබ්බ චක්කු ඥානය කියලා. ඒ වගේම පරචිත්ත විඥානන ඥාන අනුන්ගේ හිත් දැනගැනීමේ නුවණ රාග සිත් දේශ සිත් මෝහ සිත් දැනගැනීමේ ඥානය යම් කෙනෙකුගේ හිතේ යමක් තියෙනවා නම් ඒ භාගතුන් වහන්සේට දකින්නට පුළුවන්කමක් තියෙනවා සමහර බ්‍රාහ්මණයෝ සමහර වාද විවාද කරන්නේ උදවිය හිතේ පුදුමාකාර විදිහේ මාන්නයක් ඇති කරගෙන මම මේ ප්‍රශ්නේ අහලා ශ්‍රමණ බවත් ගෞතමයන් අවුලෙන් අවුලටපත් කරනවා කියලා හිතාගෙන එනවා. නමුත් භාගතුන් වහන්සේ ඔවුන්ට ඒ සිටිවිල්ල එනකොටම මෙයා අහන්න යන මොන ප්‍රශ්නයද? ඒ ප්‍රශ්නය මොන වගේ දෙයක්ද? ඒකට කෙලෙසේද පිළිතුරක් ලබා දිය යුත්තේ? මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පිළිසිඳ දැනගන්නවා. සමහර බ්‍රාහ්මණයෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ පරීක්ෂා කරනවා. භාග්‍යතුන් වහන්සේ ගැන අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් නම් අනුන්ගේ හිත දැනගන්නට ඕනේ. ඒ වගේ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඉඳගෙන හිතින් හිතනවා. හිතින් හිතනකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. අන්න ඒ වගේ හැකියාවක් එක පුද්ගලයෙකුට සීමා වෙලා පුද්ගල දෙන්නෙකුට සීමා වෙලා එහෙම නෙවෙයි මේ ලෝකේ ඉන්නවන යම් සත්‍යයක් ඒ ඕනෙම සත්‍යයකගේ චිත්ත සංසානය දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා ඒකද කියනවා පරිචිත්ත විඥානන ඥානය කියලා. ඊට අමතරව පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේට බල 16ක් තියෙනවා. එන්නේ බලයන් පිළිබඳවත් මේ මහා සීහනාද සූත්‍රයේ දේශනා කරනවා. තානාථාන ඥානය යන කාරණා කාරණා වශයෙන් දැනගැනීමේ නුවණ ස්ථාන පිළිබඳව අස්ථානයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට මනා වූ නුවණක් තියෙනවා. ඒ වගේම අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ විපාක දැකීමේ නුවණ කර්ම විපාක පිළිබඳව ඇති ඥානය. දැන් විවිධාකාර සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. සමහර සත්‍යෝ මහත් වූ රජස් ඇති අය ඉන්නවා. සමහර අය අල්ප වූ රජස් අය ඉන්නවා. තිරිසන් සත්වයෝ ඉන්නවා. මිනිස්යෝ ඉන්නවා. අමනුෂ්‍යයෝ ඉන්නවා. නොයේක් ජීවිතවල නොයේක් උප්පත්තීන් තියෙනවා. නොයේක් ජීවිතවල ප්‍රතිසන්දිමය වශයෙන් ඒ වගේම ප්‍රවෘත්තිමය වශයෙන් නොයේක් විපාක ලැබෙනවා. ආන්නේ විපාකයන් දැකීමේ නුවණ යම් කෙනෙක්ගේ ජීවිතයේ යහපතක් වෙනවා අනේ ඒකට හේතු කර්මය භාගතුන් වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවා. යම් කෙනෙක්ගේ ජීවිතයට අයහපතක් වෙනවා නම් ඒට අදාළ වූ කර්මය බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි විශේෂත්වය. දැන් අපට අපේ ජීවිත පිළිබඳව ඔය අත්ංගේ ජීවිත පිළිබඳව යම් යම් අදහස් තියෙනවා. මට මේ දේ වෙන්නේ ඇයි? අරයට එහෙම දේවල් වෙන්නේ ඇයි? එහෙම දේවල් වලට පින්වත්නි කර්මානුරූපීව හේතු තියෙනවා. හැබැයි ඒ කර්ම විෂය අපි වගේ ඊටාම හීන දින වූ සත්‍යයන්ට ඒක අවිෂය වෙන කාරණාවක්. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ කර්ම විෂය කියන්නේ සාමාන්‍ය සත්‍යයට අචින්තය වූ ධර්මයක්. භාග්‍යතුන් වහන්සේට එහෙම නැහැ. කර්මය පිළිබඳව මේ මේ සත්‍යයට නිහම වෙන්න හේතුව මොකක්ද කියලා නෝනින් දකින්න පුළුවන්. ඒ ඒ සත්‍යයේ කර්මයේ ජීවීම, කර්මයේ ශේවීම, කර්මයේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේට පිරිසිඳ දැකීමේ හැකියාව තියෙනවා. ඒකට කියනවා කම විපාක ඥානය කියලා. ඒ වගේම සර්වත්‍ර ගාමනේ ප්‍රතිපදා ඥානය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ කියන්නේ දෙව්ලොව මිනිස් ලොව සුගති දුගති වල යන එන සත්‍යයන් දැකීමේ හැකියාව තියෙනවා. මනුෂ්‍ය ලෝකෙනම් දිව්‍ය ලෝකෙට යන සත්‍යයන් දකින්න පුළුවන්. දිව්‍ය ලෝකෙනම් මනුෂ්‍ය ලෝකෙට යන සත්‍යයන් දකින්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙනම් අපායතන සත්‍යයන් දකින්න පුළුවන්. අපායෙන් අපායතන සත්‍යයන් දකින්න පුළුවන්. මේ වගේ ඒ සියලුම සත්‍යයන්ගේ ඒ විවිධාකාර ගමන් සංසාර භවයන්ගේ ගමන දැකීමේ නුවණ භාගතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම පින්වත්නි අනේක ධාතු නානා ධාතු ලෝක ඥාන. ඒ කියන්නේ චක්ෂු ආදී ධාතුන් පිළිබඳව ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධාතු පිළිබඳව ආයතන ධාතු පිළිබඳව චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මෙන්න මේ ආයතන ධාතුන් පිළිබඳව ස්කන්ධ ධාතු පිළිබඳව දැකීමේ නවන භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ වගේම පින්වත්නි නානාදී මුත්‍තිකාන්ති ඥානය තියෙනවා. ඒ කියන්නේ නානා අදහස් තියෙන අය දැකීමේ හැකියාව තියෙනවා. දැන් සමහර අය දලාවට එකට හිතියට එකට ඇසුරු කරාට ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් අතුලාන්තයෙන්ම දැකීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපේ ජීවිත බොහොමයක් රැවටෙනවා. හොඳයි කියලා හිතන් ඉන්නයි හිතපු ගමන් අරස් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ අත්ංගේ චිත්තසංතානේ තියෙන එකක් පිටට පෙනෙන්නට තියෙන්නේ අපි අවබෝධ කරගෙන තියෙන අපිට වැටහිලා තියෙන තව එකක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතුළාන්තයෙන්ම නොයේ පුද්ගලයන්ගේ අදහස් ඒ පුද්ගලයන්ගේ සිතවිලි දැකීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ අයට ඇති වෙන අදහස් උසස් වේවද, පහත් වේවද, ඒ ඒ පුද්ගලයන්ගේවා යහපත් දේවල්ද, අයහපත් දේවල්ද, ඒ චිත්ත සංකාණයන් දැකීමේ හැකියාව, ඒ ඒ අයට අරුමුණු වන කරුණු පිළිබඳව දැකීමේ නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒත් එක්කම පින්වත්නි, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ දැන් අපිට මතකයිනේ සුනේද සෝපාක වගේ ඒ දරුවන් පිළිබඳව ඒ අතුලාන්තයේ අල්ප රජස් ස්වභාවය මහා රජස් ස්වභාවය ඒ ඒ චිත්තසංතාන දැකලා ඒ ඒ චිත්තසංතාන අවබෝධ කරගැනීමේ පිරිසිදු දැකීමේ හැකියාව තියෙනවා දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ ගත්තාම උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ ධර්ම ඥානය මෝරණ වේලාව බුදුරජාණන් වහන්සේ දන්නවා. සුනීත සෝපාක වගේ ඒ උතුමන් වහන්සේලා කුඩා දරුවන් වුණත් දැන් අපට එහෙම හිතෙන්නේ නැහැ. දැන් පුංචි අවුරුදු 7 දරුවෙක් ඉන්නකොට නිකමටවත් හිතෙනවද මේ දරුවාට ධර්මාබෝධයක් ලබන්නට පුළුවන් සමත් වෙනවද කියලා. ඒ වගේ දරුවේ ධර්ම කාරණාවක් හරි යවුවාම අපි ඒ තරම් ගණන්වත් ගන්නවද? අපිට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් ඒ දරුවාට අපිට වඩා ධර්ම අවබෝධ කර ගැනීමේ ඥාණය තියෙන්නට පුළුවන්. ඒ වගේ කුඩා දරුවන් කටේ පිරිසුඳවත් ජීනක දරුවන් දෙචිත්ත සංකාන දැක්ක හින්දා තමයි ඒ වගේ උතුමන් වහන්සේලා නිර්මාණය කරන්නට භාගතුන් වහන්සේට පුළුවන් කමක් ලැබෙනවා. නිසා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ වගේම ධ්‍යාන විමුක්ත සමාධි පිළිබඳව ඒ ධ්‍යානයන්ගේ සංකිලේශ වශයෙන් ඒ ධ්‍යානයන් වල අපිරිසුදු භාවයට හේතු ඒ අපිරිසුදු භාවය භාගතුන් වහන්සේ දන්නවා ධානයක් සමාපත්තියක් ඇති වෙන්නට ඒ ධානයේ සමාපත්තියට හානි කරන එය අපිරිසිදු භාවයකට එයට පැමිණීමට බාධක වෙන හේතු බුදුරජාණන් වහන්සේ දන්නවා ධානයක් අපිරිසිදු වෙන්නේ එහෙම නැත්නම් ධානය නැති වෙන්නේ හේතු කාරණා දන්නවා ඒ වගේම තමයි ඒ ධානයකටපත් වීමේදී ඒ ධානයේ සහ සමාපත්තියේ ඇති ඒ ප්‍රණීත භාවයේ උසස් භාවය ඒ තුල පිරිසීම බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නවා. ඒ වගේම නැවත ධානයෙන් නැගී සිටීම, සමාපත්තියෙන් නැගී සිටීම මේ ආදී වශයෙන් කරුණු කාරණා බුදුරජාණන් වහන්සේ මනා අවබෝධයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේට ඥානය ලැබිලා තියෙනවා. ඒ වගේම පින්වත්නි කුබ්බේ නිවාසානුසත ඥානය, චුතුපපාත ඥානය ඒ කියන්නේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් පසුව වැඩියෙන්ම පෙර භවයේ පිළිබඳව සිහි කරන්න පුළුවන් උතුමන් වහන්සේ. උන්වහන්සේට ප්‍රමාණයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ප්‍රමාණයක් නැහැ. ඕනි තරම් ලෝකයේ අතීත භවයේ පිළිබඳව තමන් වහන්සේගේ භවයේ පිළිබඳව අනුන්ගේ ජීවිතවල භවයන් පිළිබඳව දැකීමේ හැකියාව තියෙනවා. එක જાතියක්ද જાති දෙකක්ද જાති තුනක්ද જાති පහක්ද જાති හයක්ද 100ක්ද කෝටියක්ද කල්ප ගාණක්ද එහෙම බුදුරජාණන් වහන්සේට සීමාවක් නැහැ. ඒ වගේම චුතුපපාත ඥානය නිවෙස් දෙකක් තියෙනවා. ඒ නිවස් නිවෙස් දෙකට යන පාරක් තියෙනවා. ඒ පාර දෙමන් හන්දියක් තියෙනවා. එතෙන්ට වෙලා බලන් ඉන්න කෙනෙකුට ඒ නිවසින් අර නිවසට අර නිවසින් ඒ නිවසට යන හැපේනවා. ඒ වගේ නොඑක් සත්වයන් නොඑක් තැන්වල නොඑක් භවයන් වල දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සතර අපායේ මේ තැන්වල උප්පත්ති ලැබෙන ඒ චුත වෙන සත්වයන් ඒ කියන්නේ මැරෙන සත්වයන් සහ මැරිලා උපදින සත්වයන් චුතු උපපාත චුතු කියන්නේ චුත වීම ඉපදීමද කියනවා පාත කියලා. එතකොට ඉපදීම සහ චුත වීමේ දැකීමේ නුවණ භාගතුන් වහන්සේට පවතිනවා. ඒ වගේම ආශ්‍රවක්ෂය ඥානය මේක සංසාරේ පුරාම පිරූ පාරමිතාවන්ට අනුකූලවම ලැබෙන දෙයක්. උන්වහන්සේට ඥානය අවබෝධය උන්වහන්සේ තුළ පවතින ඒ දන්න අවබෝධය මත තමයි අපට ආශයන් ආශ්‍රවයන් කෙලස් ධර්මයන් දුරු වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දේශනා කළේ ඒත් එක්ව පින්වත්නි සර්වඥතා ඥානය දැන් විවිධ ඥානයන් පවතිනවා ඒ විවිධ ඥානවලට විවිධ හැකියාවන් තියෙනවා ඒ විවිධ හැකියාවන් තියෙන ඥානයන් අතරින් ශ්‍රේෂ්ඨතම ඥානය තමයි සර්වඥතා ඥානය ඒ කියන්නේ සියල්ලම පිළිබඳව අවබෝධයේ බුදුරජාණන් වහන්සේගේ පවතින ඥානය මේක බුදුරජාණන් වහන්සේ තුල පවතින විශේෂිත වූ ඥානය. ඒ කියන්නේ කිසියම් දෙයක් උන්වහන්සේට අරමුණු නොවන දෙයක් නැහැ. උන්වහන්සේ නොදන්න දෙයක් නැහැ. මේ ලෝකේ නරකම දේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ලෝකේ හොඳම දේ දන්නවා. දැන් නරකම දේ දන්නවා කිව්වහම බොහෝ දෙනෙක් හිතෙන්න පුළුවන් එහෙම වෙන එක බුදුරජාණන් වහන්සේ නමකට සුදුසු වෙන්නේ නැහැ කියලා. මේ ලෝකෙන් අරකම දේ බුදුරජාණන් වහන්සේ දන්න හින්දා තමයි ඒවාට හේතු සාධක පෙන්වලා දීලා මේව කරන් දෙපා කියලා හේතු සහගතව කාරණා කාරණා පහදා දීලා අපුවකින් ගලවන්නට තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ. වැරද්ද උපරිමෙන් වැරද්දක් බව දැන ගැනීම ඊට හේතු කාරණා දැනීම ඒ වැරද්දෙන් ගැලවීමේ ලොකු හේතුවක් වෙනවා වගේම වැරැද්ද නොකර නිවැරදිව ජීවිතය ගත කරන්නට ඒක ලොකු උපකාරයක් වෙනවා. මේ ලෝකේ හොඳම දේ දන්න නිසා තමයි ඉහළම වූ සපත දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවන අපට දේශනා කළේ. හොඳම දේ දන්නවා නරකම දේ දන්නවා. හොඳ දේ හේතුත් දන්නවා නරක දේට හේතුත් දන්නවා. ඒ නිසා නරක දේ නැති කිරීමට හේතු දේශනා කළා. ඒ වගේම හොඳ දේ ඇති කර ගැනීමේ හේතු භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේට විශාරද වූ ඥාන හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට විශාරද වූ ඥාන හතරක් තියෙනවා. මොනවාදේ විශාරද විශාරදත්වයන් හතර එකක් තමයි උන්වහන්සේට ඕනෙම තැනක ඕනම පිරිසක් ඉදිරියේ ගිහින් දේශනා කරන්න පුළුවන් මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. සම්මා සම්බුද්ධෝ කියලා ඕනෙම තැනක ගිහින් බුදුරජාණන් වහන්සේට බය නැතුව දේශනා කරන්න පුළුවන්. ඇයි උන්වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධත්වයට අභියෝග කරන්න තරම් කිසිම කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒක කාරණා කාරණා සහිතව ඕක බොරු සම්මා සම්බුද්ධ කියලා කිව්වට මෙන්න මේ කාරණාව සම්මා සම්බුද්ධත්වයට අඩුයි කියලා කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරලා හේතු සාධක පෙන්වමින් පෙන්වමින් සාධාරණව ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇයි ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැති හින්දා. බොරු චෝදනා කරන්න පුළුවන්. හැබැයි ඒක කරුණ සහිතව ඔප්පු කරන්න බෑ. මොකද භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම් කෙසේ ධර්මයක් දේශනා කළා තියෙනවා ධර්ම මාර්ගයට තමන්ගේ ජීවිතයට අන්තරාය කර ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට ධර්ම මාර්ගයට හානි කර යම්සි ධර්මයක් දේශනා කළා තියෙනවා නම් ඒ ධර්මය පිළිබඳව යම් කෙනෙක්ට අභියෝග කරන්න බෑ ඔබ වහන්සේ මෙන්න මේ ධර්මය අන්තරා කරයි කියනවා. හැබැයි මේ ධර්මය මෙන්න මේ මාර්ගයට මේ ජීවිතයට අන්තරා කරන්නේ නැහැ කියලා කරුණු සහිතව ඔප්පු කරන්න බෑ කියනවා. ඇයි? ඒ තුල අනිවාර්යයෙන්ම අන්තරායක් වෙන විදිහ කවදාවත් කිසි කෙනෙක්ට වෙනස් කරන්නත් බෑ. අන්තරායක කාරණාවක් සතාවිතන් වහන්සේ දේශනා කරා නම් ඒක එහෙම්මම බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේට තියෙන විශාරදත්වය. දැන් බුදුරජාණන් වහන්සේගේ විශාරදත්වය නිසා බලන්න අපිට විශාරදත්වයක් ලැබිලා තියෙනවානේ. අපි හැමෝටම විචාරාත්මකයක් ලැබිලා තියෙනවා. අකුසලයේ ඇති අනතුර අපි කවුරුත් බය නැතුව කියනවා. අකුසලයෙන් තමන්ට වෙන හානිය, සංසාරේ නැසීම අපි කවුරුත් බය නැතුව කියනවා. බලන්න භාගතුන් වහන්සේගේ විචාරාත්මකත්වය කොහොමද එතකොට අපිට ඒ ධර්මයේ ඕන තැනක බය නැතුව කියන්න පුළුවන් වගේ ඒ ධර්මයේ කාර්යවත් ප්‍රතික්ෂේප කළා කරුණු සහිතව ඔප්පු කරන්න බෑ. ඇයි එතන තියෙන ඇත්තම නිසා. අපිටත් ඒ තුنين විසරාගතයක් ලැබෙනවා නම් ඒ ධර්මයේ සයාගත නිර්මාපක වූ භාග්‍යතුන් වහන්සේට මොන තරම්නම් විසරාගතයක් තියෙනවද? ඔබම කල්පනා කරලා බලන්න. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය යම්කිසි විදිහකින් යම් කෙනෙක් අනුගමනය කිරීම තුළින් ඒ කෙනාගේ සසර දුක දුරු වෙන්නේ නැහැ කියලා කිසිම කෙනෙකුට කරුණු ඔප්පු කරමින් සඳහන් කරන්න බෑ. ඇයි තථාගතයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවද අන්නේ ධර්මය යම් කෙනෙක් අනුගමනය කළොත් ඒ කාන්තයෙන්ම ඒ කෙනාගේ සංසාර ජීවිතය දුකෙන් නිවාගෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන විසරදව සැකයක් බයක් නැහැ. සමහර ශාස්ත්‍රවරු ධර්මයේ දේශනා කරන සැකයක් තියෙනවා. මේක හරියයිද මේක නොගැලපෙයිද කවුරු අභියෝග කරයිද එහෙම වුණොත් මම මොනවද කියන්නේ එහෙම බයක් ඇති කරගෙන තමයි බොහෝ ශාස්ත්‍රවලු තමන්ගේ දර්ශන ඉදිරිපත් කරන්නේ. නමුත් භාගතුන් වහන්සේ කිසිම විදිහකින් බයක් සැකක් නැතුව උන්වහන්සේට හංගන්න දෙයක් නැති හින්දා මේ ධර්මයේ විරුද්ධ වෙන විරුද්ධ වෙන බැබලෙනත් හින්දා යථාර්ථයේ භාගතුන් වහන්සේ විශාරදත්වයෙන් දේශනා කරනවා. මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ සතු ඒ ಗುಣධර්මයන් උන්වහන්සේගේ විශාරදත්වයන් ඒ ඥානයන් පිළිබඳව ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම අවබෝධ කරගෙන මේ දේශනා කරන මේ ධර්මයන් මා තුළ නැහැ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් යම් කෙනෙක් කියනවා නම් යම් කෙනෙක් දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නවා නම් සාරිපුත්ත ඒ දෘෂ්ටිය නැති කර ගන්න තාක්කල් ඒ සිතවිල්ල සිතෙන් බැහැර නොකරන තාක්කල් ඒ කෙනාගේ කියමනය ඉල්ලා නොකර ගන්න තාක්කල් මරණකම් ඒ දෘෂ්ටියේ ඒ එල්බැගීමේ හිතියොත් ඒකනා නිරේගාමී වෙනවා. ඇයි සාරිපුත්ත මම මේ ආත්මයේ දින මේ ජීවිතේන මේ ගුණයන්ගෙන් මගේ ජීවිතය පරිපෝෂණය වෙලා තියෙන කියලා භාගතුන් වහන්සේ මහා සිංහනාදයක් කරනවා. ඒත් එක්කම භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා පින්වත්නි මම 38කට 38ක් ඉදිරියට යනවා කියනවා. කිසියම් බයස්සකල් දුමුදා ගැනීමක් නැතුව ශාස්ත්‍රීයං බ්‍රාහ්මණයන් ගෘහපතියන් මහාන බමුණන් ඒ වගේම හතර වරන් දෙවියන් ඒ වගේම කෞතිසා දෙවියන් ඒ වගේම මාර පිරිස බඹ පිරිස මෙන්න මේ කියන පිරිස් හමු වෙන්න භාගතුන් වහන්සේ යනවා. ඒ හැමතැනටම ගිහිලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු විසඳනවා. නමුත් සාරිපුත්ත මට ඒ කිසියම් කෙනෙක් ඉදිරියේ බයස්සකක් කිසිම ආකාරයකින් ලුමු දහ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මම ඊටාම විශාරදව ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඒ ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම සාරිපුත්‍ර මම යෝනි සතරක් මේ ලෝකයේ දකිනවා. යෝනේ කියලා කියන්නේ උප්පත්තීන් හතරක් කියන එකයි. අණ්ඩජ ජලාබුජ සංසේද ජෝපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයෙන් උපදින සත්වයන්. ජලාබුජ කියලා කියන්නේ වස්ති කෝෂයේ බිඳගෙන උපදින සත්වයන්. ඒ වගේම සංසේදජ කියන්නේ ගවර වලවල් වලින්, ඒ වගේම අසුචියෙන්, ඒ වගේම තෙත් තෙත් සහිත බිම් ප්‍රදේශයන් වලින් උත්පත්ති ලැබන සත්‍යයන් උපපාත්‍ය කියන්නේ දෙවියන්, වේමානික අසුරයන්, දිරිය උපදින සත්‍යයන් ඇතුළු ඇතම් මනුෂ්‍ය ලෝකෙ උපදින මිනිසුන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මම මේ යෝනි හතර දකිනවා සාරිපුත්ත මේක මා තුළ තියෙන හැකියාවක් මේක සර්වඥන් වහන්සේගේ ගුණයක් කියලා දේශනා කරනවා ඒ වගේම සාරිපුත්ත මම ගති පහක් දකිනවා. නරක, තිරිසන්, പ്രേත, මනුෂ්‍ය, දිව්‍යමය වශයෙන් බුදුරජාණන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා යම් කිසි විදිහකින් යම් කෙනෙක් තිරිසන් ලෝකයේ නිරය උපදිනවා නම් ඒ කෙනාගේ උත්පත්ති වෙන්නේ කොහොමද? කියලා දකින බව. ඒ කෙනාගේ චිත්තසංතානයේත් ඒ කෙනා කරන කියන දේවල් එක්ක ඒ කෙනාගේ අනාගතය දැකීමත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මන් නිරේත යන කෙනෙක් දකින්නේ මෙන්න මේ ගති පහ දකින්නේ කියලා දේශනා කරනවා. නිරේත යන කෙනා දකින්නේ හරි උපමාවක් දේශනා කරනවා ඇස්සිත පුරුෂයෙක්. යම් කිසි විදිහකින් පිපාසය ඇති කෙනෙක් ගමන් මාර්ගයකට එනවා. එයා එන්නේ අඟුරු වලක් ගෙනියම් වූ අඟුරු වලක් තියෙන මගකට තමයි එයා එන්නේ. එයා එන්නේ ගෙනියම් වූ අඟුරු වල බලාපොරොත්තු වෙන. ඒකට වැටෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙයා එන්නේ පිපාසිතව වතුර බොන්න ඕනි වතුර සොයාගෙන පිපාසය සංසිඳවා ගන්න. හැබැයි එයා එන්නේ අඟුරු වලක් තියෙන මාර්ගයක. එයා එයාගේ බලාපොරොත්තුවක් වතුර බොනවා කියලා අඟුරු වලට වැටීම ඒ කියන්නේ අවිද්‍යාව නිසා එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ වගේ මේ සත්‍යයන් ඒ චිත්තසංතාන වලට අනුකූලව ඒ පුද්ගලයන්ගේ ජීවිත දිහා බැලුවාම නිරයට යන සත්‍යයන් දිහා බලන්නට සමන් වහන්සේට හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම ත්‍රිසන් ලෝකයේ උපදින සත්‍යයන් යම්කිසි පුද්ගලයෙක් ඇසද පුරුෂයෙක් විපාසිත වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා. ඒ කෙනා එන්නේ අසුචි වලින් යුක්ත වලක් තියෙන මාර්ගයක. ඒ කෙනා දකිනවා මේ පුද්ගලයා මේ මාර්ගයේ එන්න මෙයා බගේ මෙයාගේ බලාපොරොත්තුවක් මේ අසුචි වලට මේන. එහෙම දැකලා ඒ කෙනා තීරණය කරනවා මෙයා යන්නේ අසුචි වලට කියලා. ඒ වගේ තිරසන් ලෝකේ උපදින්න සත්‍යයන් දිහා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ වගේම പ്രേත ලෝකෙ උපදින සත්‍යයන් දිහා දකින විදිය දේශනා කරනවා. යම්කිසි සත්‍යයක ද්වේෂයෙන් පිපාසිතව ඒ පිපාසය සංසිඳවා ගන්නා අරමුණින් වැඩිය කොළ නැති හේවන ඊ타ත්ම දුර්ලභ වූ වෘක්ෂයක් වෙත එනවා. වෘක්ෂයක් තියෙන මාර්ගයෙන් එනවා. ඒ රුක්ෂයට එන්න තියෙන මාර්ගයට පිළිපන් වෙනවා. ඒ එන කෙනා දිහා බලනකොට අදහසක් ඇති වෙනවා මේ කෙනා මෙන්න මේ ගහයට තමයි එන්නේ කියලා. අන්න ඒ වගේ പ്രേතලයක උපදින පුද්ගලයන් පිළිබඳව සමන් වහන්සේ අවබෝධ කරගන්නවා කියලා දේශනා කරනවා. ඒ වගේම පින්වත්නි, මනුෂ්‍ය ලෝකේ උපදින සත්වයන් පිළිබඳව බොහෝම හොඳට වැඩුණු හොඳට හෙවණ තියෙන ගහක් අරමුණු කරගෙන ඒ ගහට එන මාර්ගයට ඒ දසේ දස වෙත එන මාර්ගයට පිළිපන් කෙනෙක් දිහා බලන් ඇස්සට පුරුෂයෙකුට අදහසක් වෙනවා වගේ ආ මෙන්න මේ කෙනා එන්නේ මෙන්න මේ පෙර පරිපූර්ණ වූ කොලාතු වලින් යුක්ත ඒ වගේම බොහෝමත්ම හෙවණැල්ලක් ඇති මේ ගහයටයි මෙයා එන්නේ කියලා දකිනවා වගේ යම් කෙනෙක් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා නම් අන්න ඒ කෙනාගේ හේතුව දැකීමේ නුවණ භාගතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම යම් කිසි විදියකින් ඇතුළතත් පිටතත් නිරන්තරයෙන්ම අලංකාරයෙන් යුක්ත ආරක්ෂාවෙන් යුක්ත සත පහසුකමෙන් යුක්ත ඒ වගේම වටින ප්‍රාසාදයක් තියෙන මාර්ගයකට යම් කෙනෙක් පිවිසෙනවා ඒ කෙනා එන්නේ ඒ ප්‍රසාදයක් ඒ ප්‍රසාදයක් තියෙන මාර්ගයේ තමයි එන්නේ. එතකොට අන්නේ කෙනාගේ ඒ ඒම ඒ මාර්ගයේ පිළිපැනීම දැකලා මේ කෙනා එන්නේ මෙන්න මේ ප්‍රසාදයේ වෙතයි කියලා දකින්න පුළුවන් වගේ යම් කෙනෙක් දෙව්ලොව බ්‍රහ්ම ලෝකයේ උපදිනවා නම් අනේ කෙනා දැකීමේ නුවණ භාගතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මට මේ ලෝකෙන් නිවන් දකින්න තෙන්න කෙනා පිළිබඳවත් දැකීමේ හැකියාව තියෙනවා. යම් කෙනෙක් වනයක් අසල තියෙන පොකුණක් ඇති මාර් පොකුණකට එන මාර්ගයකට පිළිපැන් වෙලා ඇතුල් වෙලා ඒ පොකුණ අරමුණු කරගෙන එයා ඒ මාර්ගයනවා. එතකොට එයා ඒ පොකුණෙන් තැන්දීලා එයා බොහෝමත්ම සුවවත් ජීවිතයක් ගත කරලා එයා පස්සේ අසල තියෙන වනයේට ගිහිල්ලා විඩා සංසිඳවගෙන බොහෝමත්ම සතුටින් බොහෝමත්ම සැනසීමෙන් ජීවත් වෙනවා වගේ නිවන අවබෝධ කරගන්න පුද්ගලයා පිළිබඳව මට අවබෝධයක් තියෙනවා කියලා කථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්කම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත යම් කිසි කෙනෙක් භාගතුන් වහන්සේගේ මෙන්න මේ ගුණයන් පිළිබඳව භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ මේ ඥානයන් යුක්ත වන සේක කියලා පිළිගන්නේ නැත්නම් ඒ දෘෂ්ටිය ඉන්නවා නම් ඒ කෙනා ඒ දෘෂ්ටිය මරණකම්වත් නැහැරියොත් අර යම්කිසි භාණ්ඩයක් යම් තැනකින් ඔසවලා තියෙනවා වගේ ආන්නේ කෙනා මන්නේ මත් අනිවාර්යෙන්ම නිරිය උපදින බව දේශනා කරනවා ඒ වගේම සාරිපුත්ත අංග සතරකින් යුක්ත මම ජීවය මගේ ජීවිතේ වැඩිවා කියලා දේශනා කරනවා. තපස් ඇති පුද්ගලයන් අතර උතුම්ම තාපසයෙක් බවට පත් වෙනවා. ඒ වගේම රළු වූ පිළිවෙත් ඇත්තවුන් අතර උසස්ම රළු පිළිවෙත් ඇති පුද්ගලයා මම. ඒ වගේම පාපයට යමෙක් පිළිකුල් කරනවා නම් මම තරම් පාපයට පිළිකුල් කරන කෙනෙක් තවත් නැත්තේ නෑ. ඒ වගේම යම් කිසි විදියකින් ප්‍රකාශ විවේකයෙන් යුක්ත යම් කෙනෙක් ඉන්නවා නම් මම තරම් ප්‍රකාශ විවේකයෙන් යුක්ත වූ කෙනෙක් තවත් නෑ. මේ කාරණාව පින්වත් විස්තර කරන්නේ බුදු වෙන්නට පෙර මධ්‍යම ප්‍රතිපදාව වැඩිවීමට පෙර භාග්‍යතුන් වහන්සේ අවුරුදු 6ක් තිස්සේ කරපු දුෂ්කර ක්‍රියාවන් පිළිබඳවයි මේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නේ. පින්වත්නි, එතෙන්දී දේශනා කරනවා තපස් ඇත්තවුන් අතර තමන් වහන්සේ තරම් තපස් රැකපු අය මේ ලෝකේ කවුරුත් නැහැ කියලා දේශනා කරනවා. ඒක මොනතරම්නම් සාධාරණ කරුණක්ද කියලා වැටහෙනවා. මහා සිහනාද සූත්‍රය අපිට කියවනකොට භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ ඒ නොයේ කෘත සමාදන් වෙලා උන්වහන්සේ මොකද කළේ පින්දපාතේ යනවා පින්දපාතේ යනකොට සුනකයෝ ඉන්නව ගෙවල් වල සුනකයෝ ඉන්න වෙලාවක උන්වහන්සේට පින්දපාතේ බෙදෙන මොහොතක් හරි ශ්‍රමණෙක් ඒ වෙලාවට ආවොත් ඒ පින්දපාත බාර ගන්න. එක්ක බඩිකෙන් ඉන්නවා එහෙම නැත්නම් වෙනත් තැනකට යනවා. ඇයි එහෙම වෙන්නේ හේතුව? ශ්‍රමණෙකුට දෙන්න තියෙන කෑම ටික මම ගත්තොත් කියන මම ගත්තොත් මේ ශ්‍රමණයාට මේ ආහාරය අහිමි වෙනවා. මම නොගත්තොත් මේ ශ්‍රමණයාට මේ ආහාරය ලැබෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ එදා මධ්‍යම වූ මාර්ගය අසු වෙන්නට කලින් උන්වහන්සේ පාරමී උන්වහන්සේ විස්තරක් ක්‍රියා කරන කාලේ කරපු පිළිවෙත් පිළිබඳව දේශනා කරනවා. ඒ වගේ උක්කුටකින් ඇවිද්දා කියලා කියනවා. උක්කුටකින් ඇවිද්දා කියලා කියනවා. උක්කුටකින් ඇවිදිනවා කියන්නේ පින්වත්නි ලේක පහසු දෙයක් නෙවෙයි. ඒ වගේ උන්වහන්සේ විතරක් නෙවෙයි මහා වනයන් වල සීතලේ හිම වැටෙන වෙලාවන් වල අවකාශය හිස් අවකාශයක් වෙන තැන්වල උන්වහන්සේ වැඩ වාසය කරා කියන ග්‍රීෂ්මයේ පිච්චෙන අවුවේ අවකාශයන් වල හිස් අවකාශයක් වෙන තැන්වල වැඩ වාසය කරා කියන ඒ වගේම කිසිම විදිහේ කම්බලි පවා ඇතැම් වෙලාවන් වල පොරවල නැහැ. කම්බලියක්වත් උන්වහන්සේ උපභෝග පරිභෝග කළන අනුන් දෙන දෙයින් යැපිලා තියෙනවා. ඒ වගේම දෙබරයට පමණක් උන්වහන්සේ වළඳලා තියෙනවා. දෙබරයට වැළඳුවට පස්සේ දෙබරයට කිව්වහම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත දෙබරයට වලින් යම් කෙනෙක් ජීවිතේ පරිහරණය කළා කිව්වහම ඔබට හිතෙන්න පුළුවන් සමහර අය දෙබරයට වලින් ආහාර සකස් කරගන්නවා. එහෙම නැත්නම් දෙබරට වලින් එන යුෂයත් පානය කරනවා. දෙබරට කිහිපයක් යම් කෙනෙක් වළඳනවා. එහෙම කෙනෙක් විදියට මන් දිහා බලන් දෙපා කියනවා. මම සාරිපුත්තු යුෂ වැළඳුවෙත් නෑ. දෙබරට වලින් හදන ආහාර වැළඳුවෙත් නෑ. මම එක දෙබරටයක් පමණක් ආහාරයට අරගෙන මම මගේ ජීවිතය ගත කළා කියනවා. ඒ වගේම සහල්ලටයක් බලන්න සහල්ලටයක් කිව්වා මොන තරම්නම් පුඩාද කියලා ඒ වගේ පහළ යටියක් වළඳලා ජීවිතේ තමන් වහන්සේ ගත කළා කියලා දේශනා කරනවා. දැන් බලන්න එහෙම කරපු උතුමන් වහන්සේ දේශනා කරන මගේ ශරීරය ආහාර නොගැනීම නිසා කුෂ වුණ ආකාරය දේශනා කරනවා. තමන්ගේ බඩ ඇල්ලුවහම පිටකොන්ද අහු වෙනවා. හිස තරුණ කාලයේදී අමු ලැබු gediyak කැපලා ඒක වේලෙන් හැරියාම ඒ ලැබු කබල සැලෙනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආහාර නොගැනීම නිසා උන්වහන්සේගේ හිසේ ඇති හැම පැලිලා අර ලැබු කබලක් වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේ මුළු ශරීරයේම උන්වහන්සේ ජලය පානය නොකිරීම නිසා ආහාර නොගැනීම නිසා මුළු ශරීරයේම වියලි දණ්ඩක් වගේ මුළු ශරීරයේම නහර වැල් පෑදිලා ඒ වගේම ශරීරයේ ඒ ඇති අස්තියෙන් පෑදිලා අර ඊ타ත්ම දුර්වර්ණ වූ ඊ타ත්ම බල රහිත වූ ශරීරයක් උන්වහන්සේට ඒ දවස්වල උරුම වෙලා තිබෙනවා ඒ විතරක් නෙවෙයි පින්වත්නි දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ විඳ තවත් අනේක දුක් සම්පතල පිළිබඳව තමන් වහන්සේගේම අසුචීන් වහන්සයන් බව කළා කියන. ඒ කියන්නේ ඒ කාලේ ඒ තපස්වරු නොයේ කෘත සමාදන් වෙලා තියෙනවා. ඒ කාලවල අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් තිස්සේ කළේ ඔන්න ඔය වගේ දුෂ්කර ක්‍රියාවක්. මේ මධ්‍යම ප්‍රතිපදාවට පිළිපිවිසෙන්නට කලින් උන්වහන්සේ තමන් වහන්සේම අසෝචි වළඳලා තියෙනවා. අන්තිමේ තමන් වහන්සේගේම අසෝචි වළඳලා තමන්ගේ වහන්සේගේම අසෝචි එන්නේ නැති වුනහම උන්වහන්සේ කියනවා තමන්ගේ තමන්ගේ ශරීරය පහත් කරලා දෙවැලමිට ධනිස් දෙක පහත් කරලා ගවයන්ගේ ගවයන් දමන ඒ ගොම ආහාරයට අරගෙන වාසය කළා කියන බලන්න මොන තරම්නම් දුෂ්කර ක්‍රියාවක් මොන තරම්නම් දුකක් අපි වෙනුවෙන් විඳලා තියෙනවද කියලා. ඒ තරම් දුකක් අපිට මොනවද අපේ ජීවිතේ ධර්ම මාර්ගයේ වෙනුවෙන් ගෙදෙන්න තියෙන දුක් සියල්ලම බුදුරජාණන් වහන්සේ පහසුවෙන් සකස් කරගත යුතු ආකාරය මේ ධර්මයේ මගින් අපට පෙන්වලා දීලා තියෙනවා. ඉන්වත් මේ විතරක් නෙවෙයි තව බොහෝ වින්ද දුක් මේ මහා සිහනාද සූත්‍රය පරිශීලනය කරන්න එතකොට ඔබට ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා ඒ කාලය තුල උන්වහන්සේ උපේක්ෂාව ප්‍රගුණ කළා තියෙනවා. උපේක්ෂාව ප්‍රගුණ කරනකොට උන්වහන්සේ කතා බහ කළා නෑ. කිසිම කෙනෙක් එක්ක දරුවෝ ගම් දරුවෝ ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා ඔබ කවුද? නම් මොකද්ද? කොහෙන්ද ආවේ? උත්තර දෙන්නේ නෑ. එහෙම වුණාම මොකද කරන්නේ? මල මුත්‍රා කරනවා, කෙල ගහනවා. ඒ වගේම මේ කන්වලට ඉරතු වලින් අනිනවා. ඒ වගේ දේශනා කරනවා. ඒ තරම් මහා දුක් ගොඩක් උන්වහන්සේ ඉඳලා තියෙනවා. අමු සොහන පින්වත්නි. කොටයක් විදිහට පාවිච්චි කළා දෙන්නේ මලමිනි ඇත. ඒ තරම් දුෂ්කර ප්‍රතිපදාවන් වින්දා මේ බුද්ධත්වයේ වෙනුවෙන් ඒ දේවල් බුද්ධත්වයට උපකාරුණා කියන එක නෙවෙයි බුද්ධත්වයේ ඒ තුලින් අවබෝධ කරගන්න උන්වහන්සේ ඒ කාලේ උනන්දු වුණා උත්සාහවන්ත වුණා ඒ තරම් මහා සැපකිරීමක් කරා මේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා බලන්න මොන තරම්නම් සැපකිරීමක් උන්වහන්සේ ජීවිතයේ තියනවාද කියලා ඒ විදිහට ගත්තාම උන්වහන්සේ රළු වූ වෘතයන් සමාදන් වෙලා ජීවිතේ පිරිසිදු වෙන්නේ නැතුව උන්වහන්සේ බොහෝ කාලයක් බණ භාවනා කළා තියෙනවා උන්වහන්සේ දේශනා කරන ශරීරයේ දුරේ පත්තු උන්වහන්සේගේ ශරීර පුරාම තිබිලා තියෙනවා. ඒ වගේම මේ හැම අත ගෑවහම මැරුණු කෙස් ලොම් මේවා ගැළවිලා අතතාව කියනවා. බලන්න මොන තරම්නම් දුකක් උන්වහන්සේ ඉඳලා තියෙනවද? ඒ වගේම තින්වත් ඒ කාලේ කොතරම්නම් පාපයට පිළිතුරු කරාද කියනවනම් වතුර බින්දුවක් කටත් මෛත්‍රී කළා කියන වසර බින්දුවකටත් ඒ තුල සත්‍ය ජීවත් වෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ තරම් ඒ අර ප්‍රකාශ විවේකය දැන් ඒ කාලේ තිබිලා තියෙනවා බොහෝ අයගේ අදහස් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගිනි ආදී තිබීමෙන් තමන්ට සංසාර දුක දුරු කරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම තවත් අදහස් තිබිලා තියෙනවා තනින් තනට තනින් තනට පිරසීම තුළින් විවේකයේ නිදීම තුළින් මේ දුක දුරු කරන්න පුළුවන් සංසාරයේ ඉතර වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තව කාරණා තිබිලා තියෙනවා තව දෘෂ්ටීන් තිබිලා තියෙනවා විශේෂයෙන්ම සංසාරයේ භවයන් වල ඉපදීමෙන්ම මේ විසුද්ධියටපත් වෙන්න පුළුවන් ඒක ඒක දෘෂ්ටි ඒ කාලවල තිබිලා තියෙනවා. මෙන්න මේ වගේ හැම දෙයක්ම තුන්වත්නි සෑම අත්හදා බැලීමක් සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වය වෙනුවෙන් මහන්සේ අරමුණ ඇති කරගෙන සිද්ධ කළා තියෙනවා. අපිට අපේ ජීවිතේ මොනවද කරන්න තියෙන්නේ? අපිට මේ මාර්ගයේ කොතරම්නම් පැහැදිලිව කොතරම්නම් අපිට දුකක් ඇති නොවන විදිහට තථාගතයන් වහන්සේ කාරණා කාරණා දේශනා කළා කියනවාද ඒකයි මේ දහම මෙච්චර දෙල්ලදයි කියන්නේ අද නැත්තම් අපි මොන වගේ දේවල් කරයිද කියලා දන්නේ නැහැ අපි මොන මොන වගේ මිත්‍යාදෘෂ්ටික දේවල් මැත්තේ නැහැද කියලා දන්නේ නැහැ මේ ධර්මයේ ලැබුණ නැත්නම් අපේ ජීවිත පින්වත්නි කොහේ නිකාං ගහගෙන යන දේවල් බවට පත් වෙනවා. ගස් වලට වඳි, ගල් වලට වඳි, ජෙමි කුඩයි වෙන වෙන සත්ව ප්‍රාණඝාත කරයි වෙන වෙන බොහෝ දේවල් කරයි අපේ ජීවිත කොටින්න කිව්වොත් පින්වත්නි ඊ타ත්ම හීන දින ජීවිත බවට පත් වේ අපිට අරුමුණක් නැති ජීවිතයක් හබලක් නැති ඔරුවක් වගේ ජීවිතයක් ලැබෙයි ඔහේ ගහගෙන යන පාපයට නැගෙන ජීවිතයක් බවට පත් වෙයි. අපහසුයෙන් දුක් දෙමින් ජීවිතය හානි කරන දේවල් කරමින් අපි මේ විමුක්තියක් කියලා බුරුදයක් පස්සේ පන්නන්න ජීවිත බවට පත් වෙයි. නිසා මෙවැනි වූ ජීවිතයක් නොලැබ මධ්‍යම වූ ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ අපේ ජීවිතය මේ නිවන වෙත පහසියෙන් නගා කර දීමට. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. භාගතුන් වහන්සේ මේ සූත දේශනාවිතාව බොහෝ කරුණු දේශනා කරනවා. එතෙන්දී අවසානයේ දේශනා කරන තථාගතයන් වහන්සේ වහන්සේගේ විශාරදත්වය වහන්සේගේ ඒ ශක්තිය පිළිබඳව මේ ලෝකේ තවත් දෘෂ්ටියක් තියෙනවා සාරිපුත්ත වයසට ගියාට පස්සේ තරුණ කාලය වගේ මතක ශක්තිය නැහැ. කරුණු විසඳන්නට විමසන්නට අසන ප්‍රශ්නකට උත්තර දෙන්නට පුළුවන් කමක් නැහැ. වයස දැනවත් එක්කව මානසිකව දුබල වෙනවා. නමුත් සාරිපුත්ත ඒක මට අදාළ දෙයක් නෙමෙයි. කායිකව මම අද අසුවියේ ඉන්නේ. හැබැයි ඒ වුණාට මම මානසිකත්වයෙන් මම ඉහළින්ම එදා ලෞතර බුද්ධ රාජ්‍යතර රාජ්‍යතරපත් වුණ දවසේ ඉඳන් ඇතුණ ඒ මානසිකත්වය අදත් මගේ ජීවිතයේ තියෙනවා. දේශනා කරනවා අවුරුදු 100ක් ආයුෂ ඇති මනා නුවණ ඇති සිය දහස් වචනයන් පවා එකවර අසර එකවර අවබෝධ කරගන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා හතර නමක් හතර පැත්තින් ඉඳගෙන සතර සතපත්ථානය ගැන මගෙන් ප්‍රශ්න දෙමසුවොත් ප්‍රශ්න ඇහුවොත් මම ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ හරියට දක්ෂ හීයක් තියෙන කෙනෙක් ඒ හීයෙන් ඊටාම දක්ෂ ලෙස අදාළ ඉලක්කයට විදලා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරනවා ඉලක්කය පැහැදිලිව හඳුනාගෙන ඒ ඉලක්කයට විදිනවා වගේ මමත් ඒ වගේ ප්‍රශ්න ඇහුවොත් මම අදටත් මට ඒ සතර සතිපට්ඨානය ගැන දෙසඳුම් ලබා දෙන්න පිළිවන් කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් ගුණයෙන් නුවණින් උන්වහන්සේගේ උන්වහන්සේ මොනතරම් මේ ලෝකයට ආශිර්වාදයන්ද කියලා. ඒත් එක්කම දේශනා කරනවා ඒ අවුරුදු 100 ආරයන්ෙන් ඒ ස්වාමීන් වහන්සේලා මරණයටපත් වෙනවා. හැබැයි යම් කෙනෙක් මාව ඇඳක සතපෝල තියාගෙන ඉඳලා ඒක නම් මගෙන් ප්‍රශ්න විසඳුවොත් ඒත් මට උත්තර දෙන්නේ හැකියාව තියෙනවා කියලා විශාරදව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කාරණා භාගතුන් වහන්සේ දේශනා කළා මේ නිවන් මාර්ගය පිළිබඳව පැහැදිලි කරනවා. අර කලින් අර විදියේ වෘත සමාදන් වෙලා නොයේ දුක්ජර ශරීරයේ දීම තුළින් මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. මම වටහා ගත්තා ඒක නෙමෙයි මේ මාර්ගය කියලා. නමුත් මම ප්‍රඥාව ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ යොමු වෙලා මුලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙනා. එනිසා යම් කෙනෙක් කියනවා නම් මේ ලෝකේ උතුම්ම උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා. දෙවියන්ට දෙවියුණු බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා. දෙවියන්ට වැඩ පිණිස දෙවියන්ට මිනිසයන්ට හිතසුව පිණිස කරුණාවෙන් යුක්තව ධර්මයේ දේශනා කරන උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා. මේ ලෝකයේ සියලු දෙනාටම සුවයගෙන දෙන උතුමන් වහන්සේ නමක් ඉන්නවා සත්වයක් ඉන්නවා කියලා මේ ලෝකේ කාට හරි කවුරු හරි කියනවා නම් අන්න ඒ මම මම් වගේ කෙනෙකුට ඒ කියන්නේ ඒ විදිහට ප්‍රශංසා කරන්නේ ඒ විදිහට පවසන්නේ මට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේ විශාරදත්වයෙන් යුක්තව ප්‍රකාශ කරනවා. ඉන්වත් මේ සූත්‍ර දේශනාවේ අවසානයේදී භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් හිතේ නාගසමාලා මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සැලුවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේට වහන්සේ මේ දේශනා කරන කරුණාකාරණ ඇහුවම මගේ ශරීරේ රෝම කූපයන් කෙලින් වුණා ස්වාමීනි රෝම කූපයන් පණ ගැන්වුණා කිව්වා. ඒ ලාය බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් මේක ලෝමහංස ශූක දේශනාව විදිහට පරයාය විදිහට ඉගෙන ගන්න කියලා නම් තබන් විතර තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ මහා සිහනද සූත්‍රය අපේ ඉතාමත්ම කෙටියෙන් සංක්ෂිප්ත කළා මේ පින්වතුන්ට කාරණා විස්තර කරේ. තව බොහෝ නොකිය වුණු කරුණු තියෙනවා. පින්වතුන් ඒ මහා සිහනද සූත්‍රය පරිශීලනය කළා. ඒ කරුණු කාරණා සියල්ලක්ම අවබෝධ කරගන්න වතහා ගන්නපත් කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ වෙලාවේ අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණ ශ්‍රවණමය වශයෙන් දැනට කරගත් කුසලානුසංශයන් උතුම් වූ ධර්මාබෝධයේ පිණිස සංසාරයෙන් විමුක්තිය පිණිස අප හැමදෙනාටම හේතු වේවා වාසනාව වේවා අපි හැමදෙනාටම උතුම් වූ ධර්මාබෝධ ලැබේවා ඒ වගේම හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාටම පූජනීය වන්දනීය මහා සංඝරත්නයට නුතුම් වූ කුසලානුසංසයන් වල බල නැහිමින් සුඛ ශාන්තියක් උදා වේවා හැමද පෙරවුනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය සැලසේවා සිල් දනාතම යහපතක් උදා වේවා විජාතිරි සම්පත්තින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා හැමදෙනාටම පෙරවන් සරණයි